teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද අදත් සිතිජ සන්තාගාරයේ සිතිජ කූටාගාරයේ අපි වාඩිලා ඉන්නේ අපේ කතා බහ අපේ පිළිසඳර ඉදිරියට ගෙන යන්නට අදත් මා සමග මැදිරියේ ඉන්නවා මගේ ප්‍රිය මිතුරිය සමන්තිකා ප්‍රියදර්ශිනී සමන්තිකා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් ඇයගේ උනන්දු ශේෂ්ත්‍රය විශාලයි ඒ නිසා මම ඒවා නම් කරන්න යන්නේ නැහැ. නමුත් ඒ මාධ්‍යංශයේ ඒකේ විශේෂ පුහුණුව තියෙන්නේ. සමන්තිකා ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ දන්නවා සක්හි සඳ සිටිජ හදවතේ මනසේ ඉම් ගල් පුළුල් කරන එක්තරා ආකාරයක කතා බහක් ඒ වර්ගයක කතා බහක්. ඉතින් අපි අදත් සමන්තිකා එක්ක ටිකක් එවැනි කතා බහකට යොමු වෙන්නයි කල්පනාව. සමන්තිකා මොනවද අද අපි විශේෂයෙන් කතා කරන්න ඕන? මට හිතුණා මේ කලාව ගැන, సౌందර්යය ගැන චුට්ටක් කතා කරත් හොඳයි කියලා. හරි බොහොම මම කැමතිම තේමාව. సౌందර්යය, සුන්දරත්වය, කලාව, කලාව හා සංස්කෘතික ජීවිතය. කැමැතිම වුණාට මේ සමන්තිකා මම දැන් අවුරුදු 30ක් විතර මම හරි ප්‍රශ්න නගන ශාස්ත්‍රයක්. කනගාටු වෙන ශාස්ත්‍රයක්, කම්පා වෙන තැනක්. අර එකවර අපි දැන් කතා බහකදී කිව්ව අර ෆ්‍රාන්ස් බෝස්ගේ කතාව මිනිස්සු උපදින්නේ සුන්දරත්වය පිළිබඳ විශාල ශක්තිතා දොර විශාල ප්‍රමාණයක් දරාගෙන මම හිතන්නේ අපේ රටේ මොකද්ද හේතුවකට අපි මේ ශක්තිතාවෙන් කිසි දෙයක් පුබුදව ගන්න අපේ දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ පුංචි දරුවෝ හැමෝම ඒ බීජ අරගෙන එන්නේ. එහෙම නොවන කෙනෙක් කවුරුවත් නැහැ මනුෂ්‍ය අතර. කුඩා දරුවෝ. ඒගොල්ලන්ට ඉඩක් ලැබුණොත් ඒගොල්ලෝ විඳින්න කියන සුන්දරත්වය විඳීමට තියෙන හැකියාව සීමාවක් නැහැ. ඒක හරියට අපි ඒ රාමු අපි ඇති කරලා තියෙනවාට ඒගොල්ලන්ට සින්දු කියන්න ඕන නම් නටන්න ඕන නම් නිර්මාණය කරන්න ඕන නම් ඒ ඕන එකක් වැඩෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපි දොරවල් සෑහෙන දුරට වහලා දාලා තියෙනවා. මේ කතාවටම කිව්වොත් දැන් පුංචි ළමයෙක්ට චෝක් කෑල්ලක් හම්බෙච්ච ගමන් අඳිනවනේ. ඔව්. පිටියද අහුවෙන ඕන තැනක තමන්ගේ ප්‍රකාශනය ඉදිරිපත් කරනවා. එහෙම ළමයාව නේද අපි අද මේ වෙනකොට හොඳට කොටු කරලා අත් අද්දේව අද්දක බැඳලා වෙන දේවල් අතට දීලා තියෙන්නේ. ඔව් ඒක තමයි. එයාට එයාගේ ප්‍රකාශන තියෙන ඉඩකට සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඊට පස්සේ සමහරට අර අම්මලාගේ තාත්තලාගේ පටු හීන වලට ළමයා බැඳලා ඒ දක්කගෙන යන්න වගේ තමයි උත්සාහ කරන්නේ. මට තියෙනවා මේ සමන්තික මේ කතාව පටන් ගන්න වෙන මේ අනුවේදිනේ කතා ගොඩාක් මගේ සාක්කුවේ තියෙනවා. මේ එක සැරයක් සමන්තිකා සමහරට දන්නව ඇති ඔය මේ පදනම් ආයතනේ වරින් වර තියෙනවනේ අර අවුරුදු දෙකේ සිනමා මේ පුහුණු වැඩසටහන නැත්නම් ඒ කියන්නේ ඩිප්ලෝමා කෝස් එක. එක ඉතින් මමත් වාරික ඔකේ ගුරුවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒක අවස්ථාවක ටික කාලයකට පෙර කාලයකට පෙර මේ සිද්ධිය උනේ ඒ ඒගොල්ලන්ගේ ධාරා දෙකක් ඒක ඇතුලේ හැදෙනවා එකක් අධ්‍යක්ෂකවරුන් සඳහා අනිත් එක DOPලා කැමරාව සහ තාක්ෂණික පැත්ත. ඉතින් මට එක සැරයක් මේ එක පරාක්මරයක් මේ අධ්‍යක්ෂණය සඳහා වූ හිටපු කණ්ඩායමත් එක්ක මම කතා බහක චිත්‍රපටි පෙන්වමින් කතා බහක තිබුණා. පස්සේ වාරයේ අවසන් වෙලා අවසාන ප්ලීනර් නිකන් අපි සෙෂන් එක අපි සාකච්ඡාවක මම ඒගොල්ලන්ගේ විත්ති අහන්න පටන් ගත්තා. ඇයි ඒගොල්ලෝ මේ මේකට යමු උනේ? මොකද්ද කතාව ආදි වශයෙන්. එක තරුණ දරුවෙක්, යෝන් දරුවෙක් පිරිමි ළමෙක් නැගිලා පුදුම කතාවක් කිව්වා. කිව්වා එයා ඒ වෙනකොට මේ වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගන්නවා. වෛද්‍ය ශිෂ්‍යයෙක්. තුන්වෙනි රෝහ හතරවෙනි ශිෂ්‍ය මේකේ. ඒක පුංචි කාලේ ඉඳලා මම සර් පිස් පිච්චර් පිස්සෙක් කියලා කිව්වා. සිනමාවට විශාල ආදරයක් තියෙන මේ තරුණ දරුවෙක්. හැබැයි කිව්වා තාත්තා කිව්වා පුතේ ඒ පැවර නම් යන්න බෑ උඹට. මේ කතන්දර ඉවරයි. උඹ යන්න ඕන මේකට. ඉතින් අත් වශයෙන් අම්මයි තාත්තයි බලෙන් වගේ තමයි මේ පැත්තට යොමු කරලා තිබුණේ. අන්තිම දක්ෂ දරුවෙක් ඉතින් මම විශ්වවිද්‍යාලයේ අවුලක් නැහැ වැඩ කරගෙන යනවා. නමුත් ඔහුගේ අර මුල් ආශාව උනන්දුව කවදාවත් නැති වෙලා නැහැ. දැන් ඒක කපන්න විශාල කුමන්ත්‍රණ කරන අම්මයි තාත්තා එකතු වෙලා. මේක නැති කරන්න. අම්මා පොඩි සහයෝගයක් අන්තිමට දෙන්න පටන් ගන්නවා. කොහොම හරි පියා අර ගෙදරින් වැඩවලට බැහැරව යනකොට දවස් දෙක තුන මොකද ඒගොල්ලන්ගේ තියෙන DVD ප්ලේයර් එක කරාම ඔක්කොම තියෙන තාත්තා කැමරේ දාලා ලොක් කරලා යන තාත්තා. DVD මේවා <laughs> ඔක්කොම ලොක් කරගන්න. මේ ළමයා කියනවා මන් දැන ලංකාවේ කතාව දැසර පිළිගන්නේ නැද්දන්නේ මම වහලට නැගලා උළු ගලවලා <laughs> තාත්තගේ කාමරේට බහිනවා. තාත්තා නැති දවස බැලලා එහෙම තමයි මන් DVD බලන්නේ. ෆිල්ම්ස් බලන්නේ. ඊට පස්සේ හොරෙක් වගේ Tamange උන් ගෙදර. ඊට පස්සේ <laughs> ඊට පස්සේ ආපහු ඇවිල්ලා මේ ওই විදිහට තමයි චිත්‍රපටි බලන්නේ ගෙදරදී කියන. එහෙනම් අපි නිකන් කල්පනා කරොත් මේක ඇතුලේ තියෙන කතාව හරි රසවත්. ඒ කියන්නේ දැන් අපි හොරු නේද හදලා තියෙන කලාව කලාව හොරෙන් ගන්න කලාව හොරෙන් ගන්න දෙයක්. දැන් ඕකමනේ තියෙන්නේ. අපි හිතුවොත් එහෙම මේ දැන් බැරි වෙලා හරි දරුවෙක් මම උඩරට නැට්ටුවෙක් වෙනවා කිව්වොත් එහෙම අම්මලා බොහොම දුක් වෙනවා. අනේ ඉතින් ඒ බලන්නකො එහෙම කරන්නේ. නැත්තලා හරියන්නේ කාටද? ඔව් නැතිච්චියෝ කියලානේ කියන්නේ අපි සාමාන්‍යයෙන් අවලාදෙන් කියනකොට අපෝ මහා නැතිච්චියක් කියලා කියන්නේ. ඔව් නටලා කාටද හරියන්නේ? හරියන්නේ. ඉතින් මේක ඇතුලේ තියෙන අපි කියන්නේ අපි හැම විටම සංවර්ධනය මනින්නේ කොහොමද කියන සෝචනීය තත්ත්වය. ඒ කියන්නේ අපි හැමදාම මාපකනේ හොයන්නේ සංවර්ධනයේට. ඒතර අපේ ආධ්‍යාත්මික සංවර්ධනය කියන එකේ මාපකය මොකක්ද? නැත්නම් අපි හරි දැන් හරි ආගමට ලොකු තැනක් දීලා තිනවා. ඕකත් ව්‍යාජයක්නේ. දැන් අපි වැඩියෙන්ම සියදිවි නසා ගන්න රට. මොකද්ද අපි උදේ හවස පන්සිල් පද පහ කටපාඩම් කරලා එහෙම රටක් නම් අපි. එතකොට ඊළඟට යම්කිසි විදියකට මේ ලිංගිකත්වය පිළිබඳ අපේ ප්‍රකාශනය හොයාගෙන යනකොට අපි වැඩියෙන්ම දේවල් බලන්නේ එවැනි රටනම් ඒ මොකක් නැවත අපිට හොයන්න යනකොට කොතනද වැරදිලා තියෙන්නේ මෙන්න මෙතන මට හිතෙනවා අපි කලාව සහ సౌందර්යය අපිට පුංචි කාලේ ඉඳන් මගහැරෙන එක නැත්නම් අපේ ගෙවල් දොරවල් වලින් මුලින් පුටා දැනීමේ ප්‍රතිඵල නේද මේ විඳින්නේ කියලා මට හිතෙනවා ඔව් ඒකේ මම හිතන ගාක් බරවතන ප්‍රශ්න ගොඩාක් දෙනවා කියන්නේ එක එක පැත්තක් තමයි අපේ සමාජ සංවිධානයේම තියෙන අවුලක්. ඒ කියන්නේ නూరుවේ සිට ඒක දැන් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කලාව ගර්හිත දෙයක් බවට පත්වෙච්ච සමාජ සංවිධාන ක්‍රමයක් කුල බෙහෙද අනුව තියෙන එක එක ප්‍රශ්නයක්. ඒක මගන් බරපතල ප්‍රශ්නයක්, ගැඹුරු ප්‍රශ්නයක්. ඒවා නිසා ඒ නිගරුව නිසා කලාව සම්බන්ධයෙන් අපේ පොදුවේ මහජන විඥානය ඇතුළේ තියෙන නිගරුව නිසා ඒක ප්‍රතිපලයන් ගොඩාක් වෙනවා. එකක් තමයි අපි කොටින්ම දන්නේ නැහැ. කලාවේ සමාජ කාර්යභාරය අපිට මොනවද ලැබෙන්නේ කියලාත් අපි දන්නේ. අපේ ඔළුවේ තාම විශ්ව මේ පාසල් වල හිටන් උගන්වන්නේ අර මේ වැඩවසම් යුගයේ මේ ප්‍රභූන්ගේ සීමා සහිත ආකල්පයේ කලාව ගැන කියන කාලබිල ඉවරනහම විනෝද වෙන්න දෙයක් විදියට. ඊට වඩා දෙයක් විදිහට දකින්න. ඉතින් ඒ නිසා මම දන්නේ සමන්තිකාටත් ගුරුවරිය ගුරුවරු ඉගන්වනවද කියලා කලාව කියන්නේ විවේක වෙලාවේ කරන වැඩක් විදිහට. අනිත් වැඩ ඉවර වෙලා නේද? අනිත් වැඩගත් වැඩනේ අනිත් වැඩ ඉවර වෙලා විවේකයෙන් කරන වැඩක් තමයි කලාව. වෙලාව තිබුණොත්. වෙලාව තිබුණොත් කරනවා. ඒතකොට ඒක ප්‍රමුඛ දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඕන ප්‍රබුද්ධ මොලයක් තියෙන රටක මේක කේන්ද්‍රීය දෙයක් මූලික දෙයක් මනුෂ්‍යයා මනුෂ්‍යයා වීම සඳහා අවශ්‍ය දෙයක් කියලා තේරුම් ගන්න එපා. ඒ කියන්නේ අපි මේ උදර පෝෂණය විතරක් නෙවෙයිනේ. ඒක ඒක සරල දේ. නමුත් අතන හදවත මනස පෝෂණය නොවෙන්න නොකරන්න සැලසුම් හදපු සමාජයක් වගේ තමයි අපිට පේන්නේ. මේකට යම්කිසි විදිහකට මට මතක් වෙනවා අර කතලුව පූර්වාරාමේ කතන්දරේ. ඒ කියන්නේ දැන් මම ඊයේ පෙරේද ඇත්තටම ගියා නැවත කතලුව පූර්වාරාමේ මේක මේ කමෙන්ට් එක කතාව කිව්වොත් හොඳයි වගේ පොඩ්ඩක් නැත්නම් අපේ මම දන්නවා අපි දෙන්න දන්නේ කියලා කතාවල. ඒ කියන්නේ ඇත්තටම දකුණේ පැත්තේ පන්සලක් දකුණු පැත්තේ ප්‍රකට පන්සලක් ඔබට කොග්ගල මාටි වික්‍රමසිංහ කෞතුකාගාරයේ ආසන්නයේම තමයි කතලුව තියෙන්නේ. සහ ප්‍රසිද්ධ පන්සල් දෙකක් එතනම තියෙනවා. එකක් අපේ පළවෙනි මුද්‍රණාලය තියෙන පන්සලත් ඊට එහා පැත්තෙන් තියෙන්නේ. ඒක වශයෙන් ඒක විනාශුණයි කියලා ආරංචි ගිහි තිබ්බයි. මම ඒකත් බලන්න ගියා. ඇත්තට මේ පළවෙනි මුද්‍රා ලංකා ලෝකයේ ගහපු මුද්‍රණාලය දැන් මේ වෙනකොට ගිනි අරගෙන තියෙනවා. කෑලි එකතු වෙච්ච සුන්බුන් ගොඩක් විතරයි තියෙන්නේ. නැවත එතන පන්සලේ නැවත ඒක උත්සාහ කරනවා නැවත මේ ස්ථාපනය කරනවා. නමුත් තාම කිසිම ඒ කියන්නේ ජාතික වස්තුවක් නේ. යම් කිසි ලංකාවේ මුද්‍රණ ඉතිහාසය ගැන හොයාගෙන යනකොට මේ මුද්‍රණාලය අද මේ ගිනි තියපු ගොඩනැගිල්ලක් ඇතුලේ නැවත ස්ථාපනය කරලා තියෙනවා නැවත ක්‍රියාත්මක කරන්න බැරි තැනක තියෙනවා. ඇත්තටම නම් අවධානය යොමු වෙන්න ඕන ප්‍රශ්නයක්. හරි සකේසඳ මේ මේ සමන්තික කතා කරන්නේ පන්සල් දෙකක් ගැන මේ වෙලාව. එකක් අපි සාමාන්‍යයෙන් කියන එකක් ගිනිවැල්ල පන්සල අනිත් එක රන්වැල්ල පන්සල මේ මැද්දෙන්. හැබැයි එක තාප්පකින් වෙන්නේ. මේක තාප්පකින් වෙන්ගෙන. දැන් මේ කතන්දරේ මම හිතන්නේ යන්නේ අර මේ ගිනිවැල්ල පන්සල, කතලුව පන්සල, කතලුව පන්සල. දැන් කතලුව පන්සලේ විශේෂ විහාරයක්. විහාරය ඇතුලේ එක්තරා විදිහකට කිව්වොත් විදේශී ශිල්පියෝ ගෙන්නන චිත්‍ර අඳලා තියෙනවා. මං හිතන්නේ මගේ දැනීමේ හැටියට මගේ කලා ඉතිහාසය පිළිබඳ දැනීමේ හැටියට ලංකාවේ චිත්‍ර කලාවේ විශේෂ සංදිස්ථානයක් තියෙන පන්සලක්. මොකද හේතුව මේක වෙනම චිත්‍ර සම්ප්‍රදායක් ඇඳෙනවා. හැබැයි ඒක අපි අපේ කියන සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියන අදහස තමයි මූලික වශයෙන් ගොඩනගන්නේ. අතනකොත් එහෙම වෙන්න තිබුණා. එහෙම අපි ඒක නැවැත්තුවා. ඒක ඒක කියන්නේ මේකේ ඉතින් දිග කතාවක් මේ අනුවේදනයේ කතාවක් ආපහු තියෙන්නේ කතෝලික පන්සලේ කතාව. ඒ හිටපු විහාරාධිපති භික්ෂුන් වහන්සේ නමත් උන්වහන්සේ තපත් වෙලා කල් දැන් මහලු වයසින් දැද්දී උන්වහන්සේ තමයි අර මේ ඕලන්ද ජාතික ඊටම ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් සහ ඔහුගේ දියණියට මට මතකයි කතාව මේ එඩි රූස් ප්‍රකට ප්‍රතිමා ශිල්පියෙක් සහ නොයිලා රෝස් කියලාගේ චිත්‍ර ශිල්පිනිය මේ කණ්ඩායමකට මේ වැඩේ බාර දුන්නා. එතකොට ඔවුන් ඇත්ත වශයෙන් මේ ආදර්ශන රූප මුල් කොටගෙන ඇත්ත වශයෙන් මධ්‍යකාලීනයේ රූපේ පුනරුද්ධ කලාව යුගයේ ආපු අදහසක් මුල් කරගෙන ලංකාවෙම තිබුණේ. එතකොට පළවෙනි වරට <clears throat> අපේ නැට්ටු උඩරට නැට්ටු පාතරට නැට්ටු සබරගම නැට්ටු ආදී ඒ වගේ නැට්ටු කණ්ඩායම් එහෙම ගෙන්නලා ආදර්ශ රූප පාවිච්චි කරමින් ඒගොල්ලෝ චිත්‍ර ඇඳලා. يعني බලාගෙන තමයි චිත්‍ර ඇත්තටම ඇඳන්නේ. පළවෙනි වරට අපේ පන්සල් චිත්‍ර සම්ප්‍රදායට එකතු වෙන්න තිබිච්ච දෙයක්. ඉතින් ඒ කතාවේ තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු දෙක තුනක් වැඩ කරා මේ ග්‍රීෂ්ම කාලවලදී ඒගොල්ලන් පැත්තෙන් ඇවිල්ලා නමුත් 2004 <laughs> වර්ෂයේ මේ මේ චිත්‍ර සම්පූර්ණ විනාශ කරා. ඒක නෙවෙයි නේද කඩලා ඒක විනාශ කරා. නමුත් මට හිතෙන්නේ දැන් මේක විනාශ වෙලා දැන් දැන් යනකොටත් නැවත අලුතෙන් චිත්‍රන්දින සූදානමක් තියෙනවා. නැවත ඒවා ඔක්කොම සුදු පිරියම් කරලා නැවත නැවත තනින් තන චිත්‍ර ගොඩක් ඉතුරු වෙලා තිබුණා. මම ඇත්තට මේකට අදහසකුත් කිව්වා. ඒ කියන්නේ අපිට අපිව මගහැරගන්න තැනක් මේක කියන. ඒ කියන්නේ යම්කිසි විදිහකට අපි සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද වෙනස් වීම නම් අපි බාරගත යුතු කොටස සහ නොකළ යුතු කොටස කියන එක කියන්නේ මේක වෙනස් වීම දිහා අපිට කලා ඉතිහාසය ඇතුලේ බලන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මට හිතෙන්නේ මෙන්න මේක ඇතුළෙම තමයි නැවත අරබෝධය එන්නේ. අපි කලාවට හිමිකාරයෝ ටිකක් හොයාගෙන තියෙනවා. පොදුවේ ගත්තාම. ඒ කියන්නේ අපි තීරණය කරනවා මේගොල්ලෝ තමයි කලාව පිළිබඳ නිශ්චිත නිර්ණායක නායක හදන්නේ. සහ මේකම අනිත් පැත්තටත් යනවා. දැන් මේ ගිනිවැල්ලේ පන්සලේ කතාවම දැන් මහා සමාජය ඇතුලේ ගත්තත් අපි කලාවට සමහර නිර්ණායක හදනවා. මේක තමයි විය යුත්තේ කියලා. හරි කලාව, නියම කලාව ආනිවාසී. ඔව්. ඒ ඒ කියන්නේ මේ මේක ඇතුලේම සමහරකට ස්ත්‍රිය තව අරුබතයට යන්නේ මේ මේ මේක ඇතුලේ. කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම සිනමාව කියන එක කාට කාගේද සිනමාව කියලා හෙව්වොත් සරල කතාව. දැන් මම විශ්වවිද්‍යාලයේදී නිතර අහනවා චිත්‍රපටි බලන්නේ නැද්ද කියලා මිස් යන්න බෑනේ කියනවා. තනියෙන් යන්න බෑනේ. එතන මිලක් පිළිබඳ සාධකය කියමුකෝ අපි සහ චිත්‍රපට ශාලාවකට යෑම නෙමෙයි එතන තියෙන්නේ. ස්ත්‍රියකගේ අවකාශය පිළිබඳ සීමාවක් අපි නැවත හදනවා. කියන්නේ ඒක මමත් මේ ගාක්තෙන්වල අහන ප්‍රශ්නයක්. විවිධ තැන්වල අපේ කලාව දියුණු කරන්න මොනවද ඕන කියලා හරියට අපි කතා කරනවා. ගොඩාක් කතා කරනවා. දැන් නාට්‍ය ශාස්ත්‍රය අපි කියනවා ස්ක්‍රිප්ට් එක දිනු කරන්න ඕන රංග ක්‍රමය දිනු කරන්න ඔක්කොම මම අහන පුංචි ප්‍රශ්නේ තමයි ඔය සමන්තිකා මනාගෙන ප්‍රශ්නේ අහන ප්‍රශ්නේ කවුද ප්‍රේක්ෂකයෝ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකෝ 150ක් හරිනම් කාන්තාව වෙන්න ඕන පොතේ හැටියට. හැබැයි ඒගොල්ලන්ට අපි එන්න දොරවහලා තියෙන්නේ මොකද ඒගොල්ලන්ට තනියම Tamanට ඕන ලාන්න බස් එක නැගලා එහෙම යන්න පුළුවන් පරිසරයක් අපි හදලා නැහැ. ඒතකොට කෙලින්ම 150ක් අපේ ප්‍රේක්ෂකව අපි කපලා ඉවරයි. එන්න ඉස්සෙල්ලම. එච්චර අනාරක්ෂිත ලෝකයක් අපි හදලා අපි නාට්‍ය කලාවෙම දිනු කරන්නයි හදන්නේ. මම කියන්නේ පුදුම රටක් අපි. කියන්නේ පොදුවේ ගත්තාම මේ කියන්නේ කලාවට අයිතිකාරයෝ ටිකක් කියනවා. ඒ කියන්නේ චිත්‍රපට ශාලාවකට පෙම්වතුන්ට යන්න පුළුවන්. ඒකට යෑමේ අවකාශය වෙන මේ ඒකේ යටින් වෙන කතන්දරයක් අපි බෝඩ් එකක් ගහනවා. මේක අපි දැනටමත් ඔබ ඔබේ දියණියට කරලා ඇති. ඔබේ පෙම්වතියට කරලා ඇති. يعني ඔබේ බිරිඳට කරලා ඇති. ඇයි ඇයට චිත්‍රපටයක් බලන්න බැරිද? ඇගේ ප්‍රකාශනය පිළිබඳ වෙන හිතන්න බැරිද? මම හිතන්නේ මෙන්න මේ දුගී තත්වය කලාව සම්බන්ධයෙන් නාට්‍යයකට උනත් නාට්‍යයකට යන එක අපිට ඇත්තටම මේ නිදහස පිළිබඳ කාරණය මේකේ පැහැදිලිව සම්බන්ධයක් තියෙනවා. අපි ඇත්තටම චින්තනමය වශයෙන් හරි දුකී කලාව පරිශීලනය කරන්න ගියාම අපි කලාව කියන එක පිළිබඳව හිතන්න ඕන තැන කොතනද? පාසල් අධ්‍යාපනයේ ඉඳන් අපි ඒගොල්ලන්ට දෙන අදහස මොකක්ද? කියන හෝල් එකකට යන්න හොඳ නැහැ. සිනමා ශාලාවට. මේක කලාව කලාව හම්බ වෙන තැනක් නෙමෙයි. ඒක හරි අසබි තැනක්. ඒතකොට මේ අපේ ආගම ඇතුලෙන් අපි සදාචාරය කියලා කොටසක් අපි ගොඩනගාගෙන තියෙනවා. මේවා ඇතුලෙන් සීමා දාගෙන ඉවරයි නේද? ඒක හරි යට තියෙනවා සමන්තික මට හිතන්නේ දිගටම කලාව පිළිබඳ අපේ ගර්හාත්මක ආකල්පයක් තියෙන පොදුවේ. අර සමන්තික මතක් කරපු අර නැටිච්ච කතා වගේ භාෂාව ඇතුළට කැවිලා තියෙන භාෂාවනේ අපේ විඥානය නැත්නම් අපේ ජීවිතේ ප්‍රකාශ වෙන තැන හොජ ජීවිතේ පවතින තැන. ඒතර භාෂාව අපි හෙව්වොත් අපිට අහු වෙනවා විශාල ප්‍රමාණයක් කලාව සම්බන්ධයෙන් කිසි රටක කිසි සමාජයක නැති ගණිතභාවයක් මේ මේ ඇතුල් වෙලා තියෙන එක ඒක අල්ලන්න පුළුවන් තරක් තමයි භාෂාව. අපි කියනවා අර කිව්වා වගේ නැට්ටිච්ච කියනවා ටිකක් සමාජශීලී කාන්තාවකට කියනවා නැට්ටිච්ච. ඒක තේරුම නටන ස්ත්‍රිය කියන එක කියන්නේ හොඳ හොඳ වැඩක් නෙවෙයි. එතකොට අපි කියනවා මේ නාඩගම් නටන්න දෙන්න එපා. කෝලම් කරන්න එන්න එපා. ඔක්කොම නාට්‍ය රංග ක්‍රමනේ. මේකට ඒවා හොඳ නැති වැඩ. එතකොට සින්දු ගිය ගිය හිටියොත් හරියයි. නටනටා හිටියොත් හරියද? ඒවා හොඳ වැඩ නෙමෙයි. ඒවා නෙමෙයි තේරවන්න නැති වැඩ. ඒ වගේ විශාල ගර්හිත භාවයක් අපේ ඇතුළේ තියෙනවා. ඒක පිටුපස්සේ සමාජීය වශයෙන් ඇතිවෙච්ච අපේ පසුබෑම් නුවර යුගයේ විශේෂයෙන් ඒවයින් අපි තාම ඇවිල්ලා එළියට ඇවිල්ලා අර මා මේ මේ නූතන මනුෂ්‍යත්වයේ පිළිබඳ අදහස් වලටත් අපි ඇතුල් වෙලා නැති ගතියක් තියෙනවා. ඒතර මේ මේ මේ වැඩපිම කලාව කියන එක අපිට පේන්නේ ඉතරම් ප්‍රමුඛ නොවන බව ඉතින් කියන්නවත් දැන කොහොමද ඉතර හොඳ නෑ නැවත මම ඔන්න දුගීකම මතුවෙන තැන මං කියන්නේ ඔබ ඇඳපු චිත්‍ර දිහා නැවත බලන්න ඔබ මොනවද ඔබේ හන්දිය ඇන්දේ? ඔබේ පාරේ ඇන්දේ මොකද? ඔබේ තාප්පේ ඇන්දේ චිත්‍රය මොකද්ද? මේක පිටිපස්ස තියෙන්නේ ධනාත්මක දෙයක්ද? ඍණාත්මක දෙයක්ද? අපි මොකක්ද අපි හොයන වීරත්වය? මේ රටට අවශ්‍ය කරන චින්තනය මොකක්ද? සබාධම මොකක්ද? දරුවා ගැන අදහසක් තියනවද? ළමයා පිළිබඳ අදහසක් තියනවද? මෛත්‍රිය තියනවද? සාමය තියනවද? මේ මට මම හිතන්නේ අපේ කලාවේ යම්කිසි විදිහකට මේකට මම ඉතාමත් අධ්‍යයත් උසා එකඟ වෙන අතරතුර නැවත ප්‍රශ්න කරන්න හොඳ වෙලාවක් අපේ අවිඥානයේ හැංගිලා තියෙන දේ මොකක්ද කියන එක. ඒක ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ අපි ප්‍රකාශන ඇත්තට මොකද්ද වෙන්නේ කියලා දෙවෙනි වැදගත් දේ විශේෂයෙන් මේ මහජන අවකාශය කියන්නේ වැදගත් දෙයක් නේ. කියන්නේ අපි අපි අපි ඔක්කොම බෙදා හදා ගන්න තැන. එතකොට මේ මහජන අවකාශයේ සියදු වෙන සියලුම දේ අපිට බලපානවා නේද? ඒ කියන්නේ අපි හදනනේ අපිට බලපානවා. විශේෂයෙන් අපි දරුවන්ට බලපානවා. එතකොට අපි වගකීමක් ගන්න ඕන අපි මහජන අවකාශය කරන කියන සෑම දෙයක් ගැනම මේක අනාගතයට බලපාන දෙයක් කියලා. ඒක හුදෙක් අපේ ප්‍රකාශනයක් විතරනේ අපි දරුවෙක් හදනවා මේ වෙලාවේ. එතකොට දරුවන්ගේ මනසට විඥාණයට සිද්ධ වෙන්නේ මොකන්ද? එතකොට අර කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ යහපත් මිනිස්සු පූර්ණ මිනිස්සු විදිහට නිර්මාණය වේද අපි ගොඩනගන අවකාශය තුල. එහෙම නැත්නම් අවකාශය තමයි ඊටම වැදගත්. එතකොට එහෙම නැත්නම් ඒගොල්ලෝ ඊටම සීමා සහිතව පටු එහෙම නැත්නම් තුවාල වෙච්ච මිනිස්සු අභ්‍යන්තරිකව ගැටුම්කාරී මිනිස්සු පටු මතවාදවල එල්බ ගත්ත අය බවට පත් කරයිද අපි නේද මට හිතෙන්නේ දැන් ඒ කිව්ව කාරණේම නැවතත් මට හොඳ ප්‍රවේශයක් එනවා ඒ කියන්නේ උදාහරණයක් හැටියට අර තුවාල වෙච්ච මිනිස්සු කිව්ව එක දැන් ඒ වචනේ හරි බරපතලයි කියන්නේ අපි තුවාල කියලා කියන එක කොයිතරම් මේ මේ මේ හානියක් කරනවද කියන එක. ඒකට බැක්ටීරියා වැටෙන්න පුළුවන්. ඒක ඇතුලේ සමහර අතප්පයක් අහිමි වෙන්න පුළුවන්. ඇත්තටම අපේ මානසික ලෝකයේට මේ වෙනකොට බැක්ටීරියා වැටලා නේද කියලා පේනවා පැහැදිලිව. ඒ කියන්නේ දැන් අපි අඳින දේ කියන්නේ අපේ ප්‍රකාශනය සහ සමහර වෙලාවට අපිට එහෙම හරි අවකාශයක් ලැබෙන්න ඕනේ කියන එක පිළිබඳව සංවේදී නැහැ කියන එකක් මට හිතෙනවා. ඒ කියන්නේ අපි පැහැදිලිවම මේ මේ තව යම් කිසි විදිහකට භූමිය පිළිබඳ සාධකයකුත් මෙතන එනවා මට පේන්නේ. ඒ කියන්නේ චිත්‍ර කලාව පහතරට උඩරට. පහතරට උඩරට චිත්‍ර කලාව. යාපනයේ චිත්‍ර සහ දකුණේ චිත්‍ර උතුරේ චිත්‍ර. දැන් මේ අපිම නේද මේ චූටි දූපත කලාව ඇතුලේ ඛණ්ඩනය කරලානේ. මේ ඛණ්ඩනය ඇතුලේ අපිට බලන්න පුළුවන් සුබවාදී පැත්ත මොකද්ද? ඒක ඇතුලේ තියෙන සම්ප්‍රදාය මොකද්ද? සම්ප්‍රදාය කියන්නේ මොකක්ද කියලා නැවත අපිට ප්‍රශ්න කරන්න පුළුවන් හැඩයක් තියනවා කියලා හිතෙන. දැන් මට මතකයි මේ අර පොළොවට නටනවා සහ ඉහළ අහසට නටනවා. මට <laughs> ඒ කතාවත් පොඩ්ඩක් මතක් කරලා හොඳයි නේද? ආ ඒ කියන්නේ හැම කලාවකම හැම කලා ප්‍රකාශනයකම අවසානයේ ප්‍රකාශ වෙන්නේ අපිනේ. අපි ප්‍රකාශනා කියලා කියන්නේ අපේ සීමා අවුල් අරම ඔක්කොම ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒකට අපි දැනගන්න දැනගන්න අපිට අවුල් බැහැර වෙලා කලාව වඩා අපි වඩා මනුෂ්‍ය කරන තැනකට ගෙනියන්න පුළුවන්. අපිට වෙලා නැති වුණත් සමන්තට මම කලින් කියලා දෙන දෙයක් අර 15 වෙනි සතවර්ෂයේ හිටිය හයිකු කවියෙක් බෂෝ අසෝයි කවිය අපිට අමතක කරන්න ලවන්නේ. නමුත් ඔහුගේ තියෙන ඒ හයිකු ගැන කියන්නේ නිර්ණායකයක්. ඒ හයිකු ගැන කතාන්දර ගොඩක් කිව්වත් මිනිස්සෝ මිනිස්සෝ කරන කලාව තමයි ඇත්ත කලාව කියන්නේ. එහෙම නැත්නම් ඒ කලාවෙන් වැඩක් නැහැ. ඒ කියන්නේ යටම තියෙන දේ වඩා පුළුල් මිනිස්සු වඩා යහපත් මිනිස්සු වඩා ගැඹුරු මිනිස්සු බවට පත් කරන්නේ නැත්නම් ඒක කලාවක්වත් නෙවෙයි කියලා තමයි බසෝ පේනන විදිහට නිර්ණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රකාශනය අපිට එක පැත්තකින් විවෘත වීම හොඳයි. හැබැයි අපිට වාඩිලා කතා කරන්න, ਵਿਚාරය කරන්න, කල්පනා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා මොකද අපේ කලාව දැනට තියෙන්නේ අපේ කලා විඥානය සහ කලාව පිළිබඳ අපේ අදහස් තියෙන්නේ ඒක හුදෙක් විනෝදාස්වාදයේ වැඩි මනක් කොට විනෝදාස්වාදයේ සඳහා භූමියක් විදියට වැඩක් විදියට ඒක නිසා තමයි අපිට අර ඉස්කෝලේ උගන්වන්නේ වැදගත් වැඩ කා කියන්නේ කනවා බොනවා වගේ වැඩ ඇරිලා ඉවරුනහම වෙලා තිබුණොත් කරන වැඩක් ඊට පස්සේ ඒක ප්‍රමුඛ දෙයක්, මිනිස්සු කරන දෙයක්. ඒතර අපේ තියෙන ප්‍රධානම භාවිතාවක් බවට පත් වෙන්න ඕන කලාව එතන තමයි අපි ඒක අපේ නිර්මාණශීලී අනාගතයක් හදන්නේ. ඔව් අපි අර ආපු වැඩේ රොබෝට් ඕන්ගේ හැටියට කිව්වොත් කරගන්න වෙන වෙන මිනිස්සු වෙන. ඒක අපි ඒ අවකාශය විනාශ කරගත්තොත් මම හිතන්නේ අපිට අනාගතයක් නෑ රටක් විදියට. අපිට ඒක තව ගොඩක් කතා කරන්න පුළුවන් අනිත් රටවල් කොහොමද මේක දිහා බලලා තින්නේ අපි කොහොමද බලන්නේ නමුත් අපේ කාලය සමන්තිකාවේ හැමදාම වගේ අපි දැන් වාඩුණාම <laughs> කාලය ඉවරන ඉක්මනට ඉතින් අදත් කාලය අවසానයි අපිට ආයුබෝවන් කියන වෙලාව වෙලා අපේ සිතිජ්ජ අද වැඩසටහනට අපිට උදව් කරා අචලා ගුණසේකර අපි එයට ස්තුතිවන්ත වෙනවා අපි එහෙනම් ආයුබෝවන් කියමු ආයුබෝවන් සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක පෙරවරු 10ට වෙලාදී 5 යව සවන් දෙන්නේ සදේශීය සේවයට. මේ ගී හඳ ආචාර්ය වික්ටර් රත්නායක